අසුබ භාවනාව අපි ජීවිතයට පුරුදු කරනකොට ඒ පුරුදු කළ යුතු ක්‍රමවේදය පිළිබඳව අපි ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. එහිදී පහුගිය දේශනාවන් තුළින් අපි අපේ මනස පැවැත්විය යුතු ඒ උග්‍රහණය කරගන්න ආකාරයන් හතක් පිළිබඳව තේරුම් ගත්තා. ඒ වගේම අපිට තව දකින්නට පුළුවන් දසවිධ මානසිකාර කෞශල්‍යයන් පිළිබඳව. ඒ කියන්නේ මානසිකාරයේ පවත්වන ආකාරයන් 10ක් පිළිබඳව අපිට ප්‍රධාන වශයෙන්ම අදහස් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මොනවද මේ භාවනාවේදී අපි මානසිකාරයේ පැවැත්විය යුත්තේ දැන්? ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ අපි හිත පවත්වන්නේ කොහොමද මේ භාවනාවේ කියන එක. ඒකට පළවෙනි දේ තමයි අනුපූර්ව වශයෙන් අපි කරන මානසිකාරය. අනුපූර්ව වශයෙන් කියලා කියන්නේ පිළිවෙලින් අපි මේ කේසා ලෝමා නකා දන්තා තචුවාදී ලෙස මේ පිළිවෙලින් අපි මේක පුරුදු කරන්නට පටන් ගන්නට අවශ්‍යයි. ඒක අපි මැදින් මැද කොහේ හරි තියෙන කොටසක් අරගෙන දිනු කරන්න පටන් ගන්න නැතුව සාමාන්‍ය ක්‍රමවේදය තමයි මේක පිළිවෙලින් මේක පුරුදු කරන්නට පටන් ගැනීම. ඒ කියන්නේ මේ දෙතිස්කුණ පොට්ටාසයන්ගේ කේසා, ලෝමා, නසා, දන්තා, තචෝ මේ විදිහට ආපහු තච පංචකේ නම් අපි ආපහු තච පංචකේ අනුකූල විදිහට අපි ඒක පුරුදු කරනවා. ඊට පස්සේ අපි ඊළඟ පංචකය ගන්නවා. මාසන්නහාරු අත්ති අත්ති නිච්ඡා වක්කා. එතකොට මෙන්න මේ ආකාරයට මේක දැන් අනුපූර්ව ක්‍රමවේදයක් ඇතතේ තමයි මේ මානසිකාරයේ පැවැත්ම අපි සිද්ධ කරගෙන යන්නේ. එතකොට මේ අනුපූර ක්‍රමවේදයක් ඇතතේ මේ මානසිකාරයේ පැවැත්වීම කරගෙන යනකොට ඒ මානසිකාරයේ පවත්වන ආකාරයන් දිහා බලනකොට ඒ පළවෙනි දේ අනුපූර්ව විදිහ ඊට පස්සේ ඒ මානසිකාරයේ පැවැත්වීම අපි මීට පෙරත් කතා කළා නාතිශීඝ්‍ර වශයෙන් කියන්නේ බොහොම වේගින් හිතන්නේ කේසාලෝමානගාදන්තා වැටෝ මංසන්නහාර වට්ටි අට්ටි නිජ්ජාදී ලෙස අපි මේක කියාගෙන වේගින් යන්නේ නැහැ ඒ වගේම හිමීත කේසා කියලා සෑහෙන වෙලාවක් අරගෙන පහළවමා කියලා එහෙම වේගෙන් අපි ඒක කියාගෙන යන්නේ එහෙම හිමීත කියාගෙන යන්නේ නැහැ. ඊට පස්සේ අනෙක් සුවිශේෂ කාරණාව තමයි සිතෙහි තියෙන වික්ෂේප දුරු කිරීම විදිහට මේ භාවනාව සිදු කරන්න අවශ්‍යයි. වික්ෂේපය කියලා කියන්නේ හිතේ තියෙන විසිරුණු බව, විසිරුණු අදහස්, විසිරුණු සංඥාවන් තමයි වික්ෂේපය කියලා කියන්නේ. එතකොට හිතේ තියෙන විසිරුණු අදහස කියලා කියන්නේ දැන් සමහර වෙලාවට අසුබ වූ දේද සුබ විදිහට ගන්නා බවක් තමයි කෙනෙකුට තියෙන්නේ. උදාහරණයක් ඇටියට අපි අරගෙන බලුවොත් දැන් කේසා කියනකොට කෙනෙකුට කෙස් කියනකොට මතක් වෙන්නේ යාට අර දැකපුරුදු සුබ වශයෙන් ගත්තා වූ කෙස් කියන වර්ණ රූපයක් තමයි මතක් වෙන්නේ. එතකොට දන්තා කියනකොට අර අසුබේ නෙමෙයි ගත්තල මතක් වෙන්නේ අර සුදුවන් ගද්දපලක් කියලා අපි කියනකොට අර ඒ වගේ දේවල් තමයි සිහිපත් වෙන්න පටන් ගන්නවා. එතකොට සම කියනකොට අර අපිට සමේ තියෙන අර මේ අප්‍රසන්න භාවය, දුගද පිළිකුල් බව නෙමෙයි සිහිපත් වෙන්නේ. අපිට සිහිපත් වෙන්නේ බොහෝ ප්‍රසාදවත් චවිවත්, චවි වර්ණය. එතකොට මෙන්න මේ මේ දේවල් පිළිබඳව හඳුන්වනවා පුදුත්ථාරම්මන කියලා. පුදුත්ථාරම්මන. එතකොට බොහෝ කොට ඒ විදිහට තමයි අපේ සිත පවත්වන්නට පුරුදු කරලා තියෙන්නේ. නිසා හිත විසිරෙන්නේ නැති විදිහට අපි මේ අසුබ කොට්ටාසවල තියෙන අසුබ නිස්සිත ස්වභාවය ඔප්නෙන් වෙන විදිහට මානසිකාරය පවත්වන්නට ඕන එකයි අපි පසුගිය දේශනාවන් තුළදී පැහැදිලි කළේ. දැන් කෙස් කියනකොට අර සුබ විදිහට ඒක දකින්නට එපා. සමහරලාට භක්තිකේ තියෙනවා. තියෙනකොට අපිට දැනෙන අප්‍රසන්න බව, දුගඳ බව, පිළිකුල් මිශ්‍රිත බව, වතුර ටිකක් වැටිලා මේ දේවල් අර අප්‍රසන්න බවට පත් වෙලා තියෙනකොට ඒවල තියෙන අප්‍රසන්න ගති ස්වභාවය පිළිබඳව. අන්න ඒ විදිහට මානසිකාරය පවත්වන්නට අවශ්‍යයි. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒක ඊට වඩා සාර්ථකව මේ භාවනාව સિદ્ધ කරගෙන යන්නට. ඒ වගේම මේක ඊළඟ කාරණාව තමයි ප්‍රඥප්ති විදිහට පමණක් පවත්වන්න නැතුව ප්‍රඥප්ති දුරු කිරීම විදිහට අපි මානසිකාරය කරත්වීම. ප්‍රඥප්ති විදිහට පවත්වන්න නැතුව ප්‍රඥප්ති දුරු කිරීම විදිහට අපි මේ මානසිකාරයේ පැවැත්වීම. එතකොට ප්‍රඥප්ති දුරු කිරීමක් කියලා කියන්නේ දැන් කෙස් ලොම්, නිය, දත්, සම්මස්නහර, ඇට, ඇට මිදුළු ආදී ලෙස අපි පනෝගත්ත දේවල් මේ ප්‍රඥප්ති කියලා කියන්නේ. එතකොට අර හුදු ප්‍රඥප්ති මාත්‍රයේ සීපත් කරනවා එහි තියෙන අසුබ නිශ්චිත ස්වභාවය පිළිබඳව කෙනෙක් හිත කියන්නේ නැතු. එනිසා ප්‍රඥප්තිය නෙමෙයි මෙතනදී අපිට අරමුණු වෙන්නට ඕනේ. අපිට අරමුණු වෙන්නට ඕනේ ප්‍රඥප්තිය ඉක්මවා සිටි එහි අසුබය තමයි අපිට ප්‍රධාන වශයෙන් එළඹ සිටින්නට ඕනේ. එතකොට ඒ ප්‍රඥප්තිය ඉක්මවා සිටි අසුබ නිස්සිත ස්වභාවය පිළිබඳව අපි මානසිකාරයේ පවත්වනකොට අන්න ඒ භවනාව අපිට සිද්ධි ප්‍රාප්ත කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අපිට අනුපූර්ව මුංචන වශයෙන් මේ භවනාව පවත්වන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි මුලින් කිව්වා අනුපූර්ව වශයෙන් පවත්වනවා කියලා. ඒ කියන්නේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ මේ ආදී ලෙස අපි අනුපූර්ව වශයෙන් පැවැත්වුවා. දැන් මේකෙදි කෙනෙකුට හිතෙන්නට පුළුවන් කෙනෙකුට දැනෙන්නට පුළුවන් මෙහෙම භාවනා කරනකොට දැන් අපි හිතමු තචපංචකේ වඩනවා කියලා තචපංචකේදී කෙනෙකුට කේසා කෙස් කියන බව සහ දන්තා කියන දත් කියන ස්වභාවය එයාට වඩාත්ම ප්‍රකට වෙලා අසුබේ වඩාත්ම ප්‍රකට වෙන දෙයක් වෙන්න පුළුවන් කෙස් සහ දත් කියන දේවල් වඩා අසුබේ ප්‍රකට වෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන් එතකොට අර මේකෙදි අපි කියන්නේ අනුපූර්ව මුංචන වශයෙන් කියලා කියන්නේ අනුපූර්ව වශයෙන් තමයි ගන්නෙ. හැබැයි ඒ ප්‍රකට වෙන ආකාරයේ කොටස් ටික තමයි ඊට පස්සේ ගන්නෙ. දැන් කේසා ලෝමා නඛා දන්තා තචෝ කියනකොට අපිට ප්‍රකට වෙනවා නම් කේසාවත් කෙස් කියන එකක් දත් කියන එකක් සම කියන එකක් අපි ඒකෙදි මේ සම කෙස් දත් ආදී ලෙස දගන්නේ නැහැ කෙස් ඒ වගේම දත් හැම කියන ස්වභාවය තමයි ගන්න. කෙනෙකුට හිතෙන්නත් පුළුවන් මේ දේවල් විශේෂත්වයක් නැහැනේ මේ දේවල් භාවනාවේදී අපිට මොනවා හරි මේක අසුබයෙන් වැටහෙන්නට ඕන කියලා. අසුබේ තමයි වැටහිය යුතු වෙන්නේ. හැබැයි ඒ භාවනාව අපේ අනුපූර්ව ක්‍රමයකට පිළිවෙලට කරන්නට පුරුදු වෙලා ඒ ක්‍රමවේදය ඉගෙනගෙන තියෙන්න ඕනේ භාවනාවක් විදිහට පුරුදු කරනකොට. එතකොට අපිට අර ඇතිවෙන බාහිර උපද්‍රවයන් භවනාවට ඇතිවෙන දේවල් අපිට මගහැරවා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා තමයි මේ වගේ දේවල් අපිට දක්වන්නේ. එතකොට අනුපූර්ව මුංචන කියලා කියන්නේ අර නැද කොටස් අතහැරලා අප්‍රකට වෙන කොටස් අතහැරලා Tamanට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ ඊළඟ කොටස් එකට යන්න. ඒ වගේම අර්පණා වශයෙන් කියලා කියනවා මේ අර්පණා උපදවන බව. එතකොට මේ දෙතිස් කුණප කොටාශයන්ගේ එක එක කුණුපයක් පිළිබඳව හිත බොහොම ප්‍රබල වශයෙන් පවත්වලා එයාට පුළුවන්කම තියෙනවා. ඒ තාමත් වැඩි චිත්ත ඒකාග්‍රතාවයක් උපදවන්නට දැන් අපි අනුපූර්ව මුංචන වශයෙන් කොටස් තුනක් විතර කෙනෙකුට ප්‍රකට වුණා අර්පණා උපදවනකොට අර්පණා උපදවන්නට පුළුවන්කම තියෙන්නේ එක එක කොටසක් පිළිබඳව. එතකොට ස්වභාවයෙන්ම හිත වඩාත්ම දැනෙන කොටසට ලබු වෙනවා. ස්වභාවයෙන්ම හිත වඩාත්ම දැනෙන කොටසට ලබු වෙනවා ලබු වෙලා එතන පවතිනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඔබ කවුරුත් අහලා තියෙනවා කතා ප්‍රවෘත්තියක් ඒ තමයි අර මට මතක ඇටියට මිහින් කලාවාසී එක තෙරුන් වහන්සේ නමක් පින්ද පාත්‍ය වඩිනකොට උන්වහන්සේ දකින්න එක කාන්තාවක් තමන්ගේ ස්වාමියාත් එක්ක රණ්ඩු වෙලා ඉදිරියට එන කාන්තාවක්. ඇය ස්වාමීන් වහන්සේ දිහා බලලා ස්වාමීන් වහන්සේ පිළිබඳව කැමැති සිතක් ඇති කරගෙන ඒ සිනා පහල කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේක දැකලා ස්වාමීන් වහන්සේ ඉදිරියට වඩිනකොට පසුපසින් එනවා මේ කාන්තාවගේ ස්වාමියා. ස්වාමියා ඇවිල්ලා මේ වික්ෂුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කාන්තාවක් මේ පාරේ යනවා දැක්කද කියලා. එතකොට කියනවා කාන්තාවක් නම් යනවා දැක්කේ නැහැ. ඇටසැකිල්ලක් නම් යනවා දැක්කා කියලා. එතකොට මොකද උන්වහන්සේට ඇහැට පෙනුනේ ඇටසැකිල්ලක් කියන එක නෙමෙයි. අර රූපේ පේනකොට උන්වහන්සේ අරමුණු කරගත්තේ ඇටසැකිල්ල කියන ස්වභාවය. එතකොට ඒ ඒ සංඥාවෙන් තමයි අපිට එක දෙයක් තමයි ඊට පස්සේ හිතේ අවසාන වශයෙන් අපි වඩන්නේ අර්පණා උපදවනකොට ඒ මට්ටමේ. බොහොම දක්ෂයාට මේ භාවනාවේ චේකප්‍රාප්ත පුද්ගලයෙකුට අති දක්ෂ බවට පත්වන පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා. ඒකේ අර්පණාව උපදවීම මේ එක කොටසකින් එක බැගින් දෙතිස් කුණ කොටාශයන්ගේ දෙතිසක් අර්පණාව උපදවන්නට පුළුවන්කමක් තියෙනවා කියලා වඩාත්ම මේක දැක් වෙනවා. නමුත් අපි භාවනාව පිළිබඳව කතා කරනකොට අපි ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ කතා කළා එකක් තමයි ඔබ භාවනා කළ යුත්තේ සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන ගෘහ ජීවිතයක් තුළ වාසය කරන ඔබ භාවනාව අරගෙන යන්නේ කොයි තැන දක්වාද කියන එක පිළිබඳව අපි විශේෂයෙන් එතනදී හඳුනාගත්තා. ඒ නිසා අපිට ඒ කරුණ පිළිබඳව මම වැඩි කාලයක් ගන්නෙ නැහැ. ඔබට වඩා පැහැදිලි කරන්නට. නමුත් මේකේ තියෙන ප්‍රභේදයේ පිළිබඳව පමණ විශේෂයෙන්ම අපි හඳුනා ගන්නට අවශ්‍යයි. ඒ විදිහට පුළුවන්කම තියෙනවා අර්පණා උපදවන්නට. ඒ වගේම ඊළඟ දේ තමයි අධිචිත්ත සූත්‍ර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දැන් තමන්ගේ සිත දියුණු කරනකොට ඒ සිත දියුණු කිරීමේදී කෙනෙකු විසින් කෙසේද ඒ සිත දියුණු කළ යුත්තේ කියන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල අපිට දේශනා කළා කියලා. එතකොට මේ දේශනා කරපු අවස්ථාවන් දිහා අපි විශේෂයෙන්ම බලනකොට අපිට හඳුනා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ අවිචිත්ත සූත්‍ර කියලා කොටහසයක් අවිචිත්ත සූත්‍ර කියලා කියන්නේ දැන් දැඩි ලෙස චිත්ත ඒකාග්‍රතාවයේ පවත්වන කෙනෙකු විසින් පවත්වනු ලබන ආකාරයේ ඒ සිත පවත්වන ආකාරය පිළිබඳව එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධිචිත්ත මනිත්තේන භික්ඛවේ භික්ඛුනා මේ අධිචිත්තේහි වාසය කරන භික්ෂුන් වහන්සේ විසින් නිමිති තුනක් පිළිබඳව කලින් කලට මානසිකාරය පැවැත්විය යුතුයි කියලා. මොනවද මේ නිමිති තුන? කාලේන කාලං සමාධි නිමිත්තං. කලින් කලට සමාධි නිමිත්ත පිළිබඳව මානසිකාරය කළ යුතුයි. කලින් කලට පග්‍රහ නිමිත්ත පිළිබඳව මානසිකාරය කිරීම කළ යුතුයි. ඒ වගේම කලින් කලට හිත උපේක්ෂා සහගත තත්වයකට පත් කළ යුතුයි. දැන් අසුභ භාවනාව කරනකොටත් අපේ හිත මේ විදිහට මේ අධිචිත්ත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයන් අනුව අපි හික්මවන්නට පුරුදු වෙන්නට ඕන. ඒකෝට මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් කාලෙන් කාලයට සමාධි නිමිත්ත අසුරු කරන්නට ඕන. කාලෙන් කාලයට පග්‍රහ නිමිත්ත අසුරු කරන්නට ඕන. කාලෙන් කාලයට උපේක්ෂා නිමිත්ත අසුරු කරන්නට අවශ්‍යයි. සමහර වෙලාවට අපි සමාධි නිමිත්ත විතරක් ඇසුරු කරගෙන පවතිනකොට අපේ හිත කුසීත බවට යන්නත් පුළුවන්. එනිසා සිත පග්‍රහ අපි අර කලින් කතා කරලා තියෙන ලීනත්වයට යනවා කියලා. එනිසා සිත පග්‍රහ කළ යුතුයි. එතකොට දැන් සමහර වෙලාවට හිත මේ විදිහට අපි පග්‍රහ කරනකොට හිත විසිරෙන්න පටන් ගන්න පුළුවන්. හිත විසිරෙන්නට පටන් ගන්න පුළුවන්. ඒ නිසා අපි සමාධිය කියන දේ ඇසුරු විය යුතුයි. ඒ වගේම තමයි අපි මේ උපේක්ෂා කරනකොට හිත උපේක්ෂා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න සම්මා සමාධියේ ආස්වානං khයයි ආශ්‍රයක් ඡේ කිරීම පිණිස පවතින්නේ නැතුව එතන සිත මනස පවතින්නට පුළුවන් එනිසා මේක ප්‍රමාණය අනුව අපි දැනගෙන ඒ ඒ අවස්ථාවට සමතයත් ඒ වගේම සමත නිමිත්තා සේවනය කරන්නට ඕනේ, පග්‍රහ නිමිත්තා සේවනය කරන්නට ඕනේ. ඒ සමත්පග්‍රහ දෙකට අදාළවම උපේක්ෂාව කියන තැනටත් අපේ සිතපත් කරගන්න අවශ්‍යයි කියලා. මේ නිමිති තුන කාලෙන් කාලට මානසිකාරය කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. මේක අසුබ භාවනාවට අනුකූලව අපි බැලුවොත් එහෙම කෙනෙක් අසුබ භාවනාව කරගෙන යනකොට අර තමාට වඩා පිළිකුල් නිස්සිත ස්වභාවයේ දැනෙන අරමුණ පිළිබඳව හිත තබන්නට උත්සාහවත් වෙනවා. ඒකට එයාගේ කුසීත බවට ගියොත් එයා මොකද කරන්නට ඕනේ? හිතට පග්‍රහ කරන්නට ඕනේ. හිතට පග්‍රහ කරලා ඒ පැත්ත විතරක් වඩන්න ගියොත් හිත විසිරෙනවා. ඒ නිසා නැවත සමාධි නිමිත්ත අසුරු කරන්න එකක් අවශ්‍යයි. ඒ වගේම ඇතැම් වෙලාවට හිත ඊටාම උපේක්ෂා සහගත මට්ටමක අපි පවත්වා ගන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් සමහර වෙලාවට අර දැන් අපි කරන භාවනාවට අනුරූපීව අපිට ගිහිල්ලා ඒක සංසන්දනය කරනකොට ඒකත් එක්ක ගැටීමක් ඇති වෙන්න පුළුවන් කතියක්. විශේෂයෙන්ම අසුබ භාවනාව වගේ දෙයක් එක්ක අපිට ඇති වෙන පිළිකුල් මිශ්‍රිත හැඟීමක් එක්ක ගිහිපුවාම ඒ හැඟීම අන්තිමේටම අර ගැටීම් සහගත තත්වයකින් ඉවර වෙන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ ද්වේෂයේ මට්ටමකට හැරෙන්නට පුළුවන්කමක් තියෙනවා. අර මේ මේ භාවනාව පිළිබඳව එක ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. ඒ තමයි දැන් මේ නිමිති විදිහට අපි මේක වඩනකොට අපිට මේ නිමිති වඩාත්ම අසුබේ වඩාත්ම පිළිකුල් මිශ්‍රිත ස්වභාවය ප්‍රකට වෙනවා. ඒක ඉතාම දැඩි පිළිකුලක් විදිහට දැනෙනවා කියන්නේ. එතකොට මේ දැඩි පිළිකුලක් විදිහට මේ දැනෙනකම හිතේ තියෙන ද්වේෂයේද අමනාපයේද මේ මේක මෙහෙම පිළිකුලක් දැනීම වැරදිද කියලා මේ භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා ප්‍රායෝගිකව මේක පුරුදු කරන්නට පටන් අරගත්ත අපේ ඉන්නත් කෙනෙකුගෙන්. එතකොට ඇත්තටම දැන් අපි ගත්තොත් කෙනෙකුට අසුබ ප්‍රත්‍යාශයක් පිළිබඳව මානසිකාරය පවත්නකොට ඒකේ අසුබ නිස්සිත බව පිළිකුල් නිස්සිත ස්වභාවය දැනීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ භාවනාව තුළින්. ඒ නිසා ඒක අපිට බය යුතු දෙයක් නෙමෙයි. ඒක පිළිකුල් ලෙස වැටෙනවා කියන එක. ඒක තමයි අපි අපි බලාපොරොත්තු වෙන දේ. දැන් අපි ආයුධයක් හදන්නේ යම් තැනකදී පාවිච්චි කරන්නේ. ආයුධයක් හදන්නේ යම් තැනකදී අපි ප්‍රයෝජනෙ පිණිස අරගන්නට තමයි ආයුධයක් හදන්නේ. එතකොට ආයුධය අරගෙන අපි ඒක ප්‍රයෝජනෙට ගන්න නැතුව තියලා තියනවා නම් වැඩකුත් නැහැ. අපි පිළිය ගෙවෙනකම් පිළිය මුවාක් කර කර ඉන්න එකේ තේරුමකුත් නැහැ. ඒ කියන්නේ යකඩ ගෙවිලි ඉවර වෙනකම් පිළිය මුවාක් කරන එකේ තේරුමකුත් නැහැ. ඒ වගේම තමයි අපි ඕන වෙලාවට ඒක පාවිච්චි නොකර ඉන්නවා නම් ඒකේ තේරුමකුත් නැහැ. අන්න ඒ වගේ තමයි අපි කරන මේ භාවනාව අපිට අර පිළිකුල් නිස්සක ස්වභාවය දැනෙනකොට අපි මුලින්ම අපි හඳුනාගත්ත අපි භාවනාව අරගෙන යන්නේ අපේ ඉලක්කය මොකක්ද කියන තැන. අපේ ඉලක්කය තමයි පළවෙනියටම මේ රාගය දුරු කිරීම පිණිස යටපත් කිරීම පිණිස අසුබේ දියුණු කරනවා කියන දේ ඉලක්කගත කරගෙන තමයි අපි මේ භාවනාව සිදු කරන්නේ. ඒකට රාගය දුරු කිරීම පිණිස කරන මේ භාවනාවේදී අර පිළිකුල් නිශ්චිත ස්වභාවය අසුරු කිරීමෙන් තමයි රාගය දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ පළවෙනි අදියර තමයි මේ පිළිකුල් නිශ්චිත ස්වභාවය දැනෙනකොට අපි ඉස්සෙල්ලාම අර කෙස් දත් කියන නිමිති ටික අයින් කරලා තාලා මේ මේ දේහ නිශ්චිත වූ දේම පිළිකුල් නේද කියන දේ මේ කයට පමුණවනවා. ඒක තමන්ගේ කයට පමුණවනවා මේ කය අසුරු කරගෙන පවතින්නම මෙච්චර පිළිකුල් කොටහසක් නේද. ඊට පස්සේ අපි අනිකුත් දේවල් වලටත් මේක පමුණවනවා. ඒ කියන්නේ අපිට ප්‍රේමනාප අපිට හොඳින් හමු වෙන රූපාදී දේවල් වලටත් අපි මේක පමනවනවා මේක හේවල් වල තියෙන්නේ මෙච්චර අප්‍රසන්න වූ පිළිකුල් මිශ්‍රිත දෙයක් නේද කියන්නේ. ඒ වගේම අපි අමනාප වූ පුද්ගලයෝ කියලා කියනවනම් ඒ ඒ පුද්ගල පුද්ගල සංඥාව දුර වෙන විදිහටත් අපි එතනට මේ අසුබ සංඥාව තමනවා මේ කාගෙත් පොදුවේ ගත්තාම මේ අසුබ නිස්සිත වූ දෙයක්ම නේද පවතින්නේ කියලා අර කය පිළිබඳව පවත්නා පිළිකුල් නිස්සිත හැඟීම ඇති වෙන විදිහට මේ මානසිකාරය පවත්නවා. එතකොට සමහර වෙලාවට කෙනෙක් මෙහෙම කිව්වහම අර ဒုတိ ය අස්තුතුන්තු සූත්‍රයත් එක්ක එහෙම කටලා ගන්නට උත්සාහවත් වෙනවා. මේ කයෙහි කලකිරෙන්නේ අස්තුතවත් ප්‍රත්‍යඥය කියලා කියන කම. දැන් සුතවත් ආර්ය ශ්‍රාවකයාත් කයෙහි කලකිරෙනවා. අස්තුතවත් ප්‍රත්‍යඥයත් කයෙහි කලකිරෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා කරේ කයෙහි කලකිරෙනවා වගේම යා නාම ධර්මයන්ගේ කලකිරෙන්න ගන්නවා. අස්තුතවත් ප්‍රත්‍යඥයා කයෙහි කලකිරෙන්න දැනගත්තට නාම ධර්මයන්ගේ කලකිරෙන්න දන්නේ නෑ ඒක තමයි අසුතවන්ත සූත්‍රයේදී ဒုတိ අසුතවන්ත සූත්‍රයේදී එහෙම දේශනා කරන්නේ. ඒ නිසා ඒක මෙතනදී පටල ගන්න පටලවා ගැනීමක් කරන්නට එපා. මේ කතා කරන්නේ රාගය දුරු කිරීම පිණිස අසුභය වැඩි යුතුයි කියන කාරණාව පිළිබඳව. ඒකට මේ අසුභය අර විදිහට අපිට අර කෙස් දත් ආදී ලෙස පවතින සංඥාවන්ගෙන් තොරව අපි ඊට පස්සේ අර ප්‍රඥප්තියෙන් තොරව මේ පිළිකුල් නිස්සිත ස්වභාවය මේ කයට සහ අනිකුත් අපි කැමැතිද අකමැතිද කියන බෙහෙදයකින් තොර වූ දේවල් වලට අපි පමුණවනවා. ඒ තුළින් පුළුවන්කම තියෙනවා අපිට අර පුද්ගලයන් පිළිබඳව ඇති වෙන රාගය කියන දේ යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒ විදිහට ඒ රාගය යටපත් වෙනකොට අපි අසුබ භාවනාව තුළින් සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් බලාපොරොත්තු වෙන පළවෙනි අර්ථය එකෙන් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන ඒ තමයි රාගය යටපත් කිරීම කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒ විදිහට ඒකාග්‍රගත වන සිතම තවදුරටත් පිළිකුල කියන දේ මත එල්බී නොසිටින විදිහට තවදුරටත් පිළිකුල කියන දේ එල්බී නොසිටින විදිහට යාට පුළුවන්කම තියනවා දියුණු කරන්නට අර ඒ රූපයේහි තියෙන ස්වභාවය පිළිබඳව මනස පවත්වාගෙන ඒ කියන්නේ කෙස් නම් කෙස්වල තියෙන ස්වභාවය පිළිබඳව ඒ ගතිය පිළිබඳව වර්ණය, ඒ හැඩසටහන පිළිබඳව සිහිය පියාගෙන අපි ඒ බව විතරක් හිතට පුරුදු කරනවා. තද ගතියට හිත තියලා කෙස්වල ප්‍රකට වෙන පද ස්වභාවය පිළිබඳව අපි හිත තියන්නට පුරුදු වෙනවා. දත් නම් දත්වල තියෙන තද ගතිය, තද ස්වභාවය පිළිබඳව අපි හිත තියන්නට පුරුදු වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියනවා සිත දියුණු කරන්නට, සිත වඩන්නට. එතකොට ඒක අපි ක්‍රමානුකූලව දැන් ඒකේ පිළිකුලක් අපිට වැටහිලා තියෙනවා. පිළිකුල වැටහුණු තැනක අපි එතන ඊට පස්සේ එනිට ධාතු මනසිකාරයේ පැත්ත ප්‍රකට වෙන විදිහට එහි පද ගතිය, පටවි ගතිය පිළිබඳව සිහිය පවත්වමින් ඒක ඒ පැත්තට බරකට මනසිකාරයේ පවත්වන්නට උත්සාහවත් වෙනවා. එතකොට කාලෙන් කාලෙට අපි ඒක කලින් කලට කියන්නේ දැන් ලොකු කාල සීමාවක් ඉන්නේ විටින් විට එහි තියෙන අසුබ නිශ්චිත ස්වභාවයක් බලනවා. ඊට පස්සේ ධාතු නිශ්චිත ස්වභාවයක් ධාතු මනසිකාරයේ පැත්තෙන් අපි ඒ දිහා බලනවා. එතකොට අපිට පුළුවන් අර හිත අර පිළිකුල කියන දේත් එක්ක ගිහිල්ලා හිතේ ගැටීමක් ඇති වෙන්නේ නැති වෙන්න හිත උපේක්ෂා තත්වයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හිතේ එතන උපේක්ෂක වෙනකොට හිත උපේක්ෂා සහගත වෙනකොට හිත බොහොම ඉක්මනට සමාධි වෙනවා. ඒ සමාධිය තුළ අපිට පුළුවන්කම තියෙනවා සමස්තයක් විදිහට ඒක රූපයේහි හැටි නේද කියලා අපිට රූපයේහි යථාර්ථය තේරුම් ගන්න පුළුවන් විදිහට මනස ඒ පැත්තට පමුණවන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපේ උත්සාහවත් විය යුත්තේ අන්න එතනත් අපේ මනස කොහොම හරි පත් කරගන්න. ඒක තමයි අපි කියුවේ මෙතනදී අධිචිත්ත වනයුත් සූත්‍ර විදිහට අපි ඒ සමාධි නිමිත්ත, පග්‍රහ නිමිත්ත පිළිබඳව මානසිකාරය පවත්නවා විශේෂයෙන්ම උපේක්ෂා නිමිත්ත පිළිබඳව මානසිකාරය පැවැත්වීම සිද්ධ කරනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට කරනවා වගේම සීති භව සූත්‍ර වශයෙන් අපි මානසිකාරය පවත්නවා. නවවෙනි කාරණාව තමයි සීති භාව සූත්‍ර වශයෙන් සීති භාව සූත්‍ර වශයෙන් කියලා කියන්නේ චහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු බබ්බෝ අනුත්තරං සීති භාවං සච්චිකාත සීති භාවය සාක්ෂාත් කරන්නට ඒ කියන්නේ සීති භාව කියලා කියන්නේ සිසිලස් බව නිවීම කියන දේ නිවීම සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා කාටද චහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ ධර්මතා හයකින් සමන්නාගත වූ පුද්ගලයෙකුට මොනවාද හය යම් කිසි කාලයක හිතට නිග්‍රහ කරන්න ඕන නම් නිග්‍රහ කරන්නට ඕනේ. හිතට පග්‍රහ කරන්නට ඕන නම් පග්‍රහ කරන්නට ඕනේ. ඒ වගේම හිත සතුට කළ යුතු අවස්ථාවන්හිදී හිත සතුටටපත් කරන්නට ඕනේ. ඒ වගේම හිත අධිපේක්ෂණා කළ යුතු වෙලාවේදී අධිපේක්ෂණා කරන්නට අවශ්‍යයි. ඒ වගේම ඒක නිර්වාණය අරමුණු කරගෙන නිවන පිණිස පවතිනා වූ ආකාරයට ඒ විදිහට අපි මේ ධර්මතා 6 පිළිබඳව සලසා බලමින් මේ මානසිකාරයේ පැවැත්ම සිද්ධ කළ යුතුයි. ඊට පස්සේ 10 වෙනි කාරණාව තමයි බොජ්ජංග කෝසල සූත්‍ර වශයෙන් කියලා කියනවා. බොජ්ජංග ධර්ම දිනු වෙන ආකාරයට මානසිකාරයේ පැවැත්ම කියන දේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ මේ අපි අවසාන වශයෙන් කියපු කරුණු තුන. මොනවාද අවසාන වශයෙන් අපි කියපු කරුණු තුන? අධිචිත්ත මනයුක්ත සූත්‍ර වශයෙන්, සීති භාව සූත්‍ර වශයෙන්, ඒ වගේම බොජ්ජංග කෝසල සූත්‍ර වශයෙන්. එතකොට සිතේ සමාධිය වඩන්නේ කොහොමද? නිර්වාණය ඉලක්කගත කරගෙන ඒක වඩන්නේ කොහොමද? ඒ වගේම බොජ්ජංග ධර්ම දිනු වෙන ආකාරයට ඒක වඩන්නේ කොහොමද කියන එක සූත්‍ර ආශ්‍රයෙන් අපිට භාවනාව දිනු කිරීම පිළිබඳව ප්‍රායෝගික නුවණක් තියෙන්නට ඕන. අසුභ භාවනාව වැඩුවත් සූත්‍ර පිටකයේහි යෙදෙන අනිත් සූත්‍ර භාවනාවට අදාළ වෙන සූත්‍ර පිළිබඳව අපේ දැනුම වැදගත් වෙන්නේ මෙතනදී. එතකොට අපිට පුළුවන්කම තියනවා ඒ සූත්‍ර දේශනාවන් ඇසුරු කරගෙන මේ භාවනාවෙහි අර්ථ සිද්ධිය වෙන්නේ කොහොමද? භාවනාවත් එක්ක මේක මේ සූත්‍රයේ යෙදෙන කරුණු පවතින්නේ කොහොමද? අපි ඊට අනුරූපීව අපේ මනස සකස් කරගන්නේ කොහොමද? අපිට මේ කරුණු අනුව මෙනෙහි කරන්නට එතකොට පුළුවන්කම තියෙනවා. ඒක දැන් අසුබ භාවනාව කරනකොට සාමාන්‍යයෙන් අපේ හිතේ මානසිකාර කෞශල්‍ය ගැන අපි මේ කතා කරන්නේ. ඒකට දැන් මේ අවසාන තුනම පොදුවේ එකතු කරගෙන අපි කතා කළොත් ඔබට පුළුවන්කම තියෙන්නට ඕනේ ඔබේ සිත ඒකාග්‍රගත වෙනකොට ඒ ඒකාග්‍රගත වීම තුළ ඇති වෙන නොයෙක් උපක්ලේශයන්ට ඉඩ නොතබා නිවැරදි ඉලක්කය කරා හිත පමුණවා ගන්න. මේක ඉතාම වැදගත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සිතක් එකඟ වෙනවා කියලා කියන්නේ ඒ වෙලාවේ තමයි අපි ඍජුවම සිටිය යුතු වෙලාව. අපේ ඉලක්කය පිළිබඳව දැනුම් ඇතිව සිටිය යුතුම වෙලාව. සිත එකඟ වෙන වෙලාව අපිට හරියට ඒ ඍජු බව ඒ සිතෙන් සර්මන්න වෙනකොට කළ හැකි දේ පිළිබඳව දැනුම නැති වුණොත් අපි කරගන්නේ ඊටාම විශාල විනාශයක්. ඊට පස්සේ අපේ භාවනා ප්‍රතිපදාවත් හරියට කරගන්නට පුළුවන් කමක් නැහැ. ලෞකික ජීවිතයේ වැඩ කටයුතුවත් නිවැරදිව කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද දැන් මේ කිසිවක්ම නොදැන අපි භාවනාවට ගියා කියන එක තේරුමක් නැහැ. ඒ නිසා තමයි මේ පළවෙනියටම අධිචිත්ත මනියුත් සූත්‍රයේ සූත්‍ර කියලා කියන්නේ හැම වෙලාවකදීම සිත එකඟ කිරීම කරන්න අපි හිත හදාගන්නේ කොහොමද? ඒක තමයි පළවෙනිම දේ. සීති භාව සූත්‍ර වශයෙන් කියන කාරණාවන්ගේදී ඉලක්කගත වෙන්නේ අපි කොහොමද නිවීම නිර්වාණය දක්වා මේ භාවනාව අනුවර්තනය කරගන්නේ ඊට පස්සේ. දැන් අපේ හිත අපි වඩනවා, කමතහනක් වඩනවා කියලා කියන්නේ ඒකම කරනවා කියන එක නෙමෙයි. අපිට ආත්පස අපිට තව ධර්ම විශේෂෙහි අපිට සැලකිය යුතු ධර්ම පිළිබඳව සැලකිය යුතු විදිහක් තියෙනවා. දැන් මම උදාහරණයක් ඇටියට විතර සිහිපත් කරන දෙයක් තමයි අපි ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියනකොට ක්‍රිකට් ක්‍රීඩකයාට අපි ක්‍රිකට් ගහන්න විතරක් නෙමෙයි උගන්වන්නේ. එයාට තව වෙනත් ක්‍රීඩා උගන්වනවා වෙනත් දේවල් අභ්‍යාසවල ඔහු නිරත කරනවා මොකද ඒ හැම දෙයක්ම මේකට අදාළයි ක්‍රිකට් ක්‍රීඩාව තව අදාළයි අන්න ඒ වගේ මේ භාවනාව කරනකොට අසුභ භාවනාව කරනකොට අපිට තව ගොඩක් දේවල් මේකට එකතු කරගන්න ඕනේ ඒක තමයි අපි උපේක්ෂා කරන්නට ඕනේ හිත පග්‍රහ කරන්නට ඕනේ හිත ආදී ලෙස මේ විවිධ නිමිති පිළිබඳව අපි කතා කරන්නේ එතකොට ඔබට සමහරලාට හිතේ වීර්යයට ඇත්තට මානසිකාරය පවත්වන්නට සිද්ධ වෙනවා ඒ වගේම ඔබට සිද්ධ වෙනවා අර සමාධි නිමිත්ත ඇසුරු කරන්න. සමහර වෙලාවට අසුබේ පැත්ත පිළිබඳව සමස්තයක් විදිහට පොඩි අමතක කරලා දාලා ඔබට ආනාපාන සතිය වගේ දෙයකට හිත තබන්නට වෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා. ඒ ඒක අපි නුවණින් කළමනාකරණය කරගන්නට අවශ්‍ය වෙන දේවල්. කෙනෙකුට වඩාත් අසුබේ ප්‍රකට වෙනකොට තවදුරටත් එයා පිළිකුල පිළිකුල කියන තැන ඉඳලම වැඩිම තුළ සමහර වෙලාවට මේ භාවනාව එයාට හානියක් වෙනවා. සමහර වෙලාවට එයාට ඒක සමස්ත ජීවිතේම කතා වෙන මට්ටමකට ඒක ඊට පස්සේ යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක නිසා සිතේ උපේක්ෂාව කියන දේ අපි දිනු කරන්නට ඕනේ. ඒ නිසා පිළිකුල හොඳට දැනෙනකොට පිළිකුල කියන ස්වභාවයේ නිමිත්ත සමාගයේ බාහිර රූපවලටත් තබා සංසන්දනය කිරීම පුරුදු කරන්න. ඊට පස්සේ නැවත පිළිකුල් විදිහට හිත නොතබා හිත උපේක්ෂා කරන්න ඒකට ඒක කරන්න ප්‍රායෝගික ක්‍රමයක් හැටියට තමයි ඔබට පැහැදිලි කළේ. අර උපේක්ෂාව පැත්තට හිත තබන්න ධාතු මනසිකාරය වගේ ධාතු ලක්ෂණයන් එතන පවතින ධාතු ලක්ෂණයන් වගේ දේවල් වලට හිත තබලා. එතකොට අපිට ධාතු කොටහසක් විදිහට ප්‍රකට වීම වෙනවා. ඒකෙන් අර අසුබ නිස්සිත ස්වභාවයේ යට ගිහිල්ලා හිත එතන උපේක්ෂා සහගත තත්වයකටත්පත් වෙනවා. හැබැයි ඒක විතරක් ඊට පස්සේ දිනු කරගෙන යන්නට එපා. ආපහු නැවත නැවත විтин විට අර පිළිකුල් නිස්සිත ස්වභාවයට හිත තියලා පිළිකුල කියන සංඥාවට ඉඩකඩ දීලා ඒක ඇසුරු කරන්න පුරුදු කරන්න. ඔය දෙපැත්තට හිත පුරුදු කරන්නට උත්සාහවත් වෙන්න. එතකොට අපිට වේගෙන් පුළුවන්කම තියෙනවා අපිට අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වන්නට අර අසුබ භාවනාව නැතිනම් අපි වඩපු පිළිකුල ප්‍රකට කරගත්ත මානසිකාරය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපි ආයුධය හදලා තියෙන ඕන වෙලාවෙදී දැන් ආයුධය පුළුවන් පාවිච්චි කරන්න. රාගයක් ඇති වෙන වෙලාවට රාගය දුරු කරගන්න අපිට පුළුවන් අර පිළිකුලට හිත තියන්න. එතකොට ඒක පිළිකුල කියනකොට අර අපි කියපු කරුණු දැන් ඔබට අමතක වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ නිකම්ම මේක පිළිකුල් පිළිකුල් දුනදයි පිළිකුලයි කියලා අර වාක්‍යයක් හදාගෙන කටපාඩම් කරලා හිතන එක ගැන නෙමෙයි. ඒක ඔබට දැනෙන්නට ඕන. පිළිකුල කියන දේ දැනෙන්නට ඕනේ. දැනීමත් එක්ක, තේරීමත් එක්ක, වැටහා ගැනීමත් එක්ක තමයි අපිට මේක කතා කරන්නට සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒ නිසා අසුබ භාවනාව පිළිබඳ කතා කරනකොට මේ විදිහට දශවිධ මානසිකාර කෞශල්‍යයන් පිළිබඳව අපි ප්‍රධාන වශයෙන්ම අවධානයක් යොමු කරලා තියාගන්නට ඕනේ. ඒ දශවිධ මානසිකාර කෞශල්‍යයන් තුළින් තමයි අපිට මේක සාර්ථකව පුළුවන්කම තියෙන්නේ භාවනාවක් විදිහට අපිට දියුණු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි අසුබ භාවනාව දියුණු කරනකොට හුදෙක් අපිට අර රාගාදී සිතුවිලි යටපත් කරලා හොඳ ශක්තිමත් ලෙස කුසලාර කුසලාරම්මණයක කුසල සහගත අරමුණක සිත පිහිටවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුසල සහගත අරමුණක ඒ විදිහට සිත පිහිටවීම පමණක්ම නෙමෙයි අපිට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ ඒ චිත්ත ඒකාග්‍රතාවයේ පාදක කරගෙන විදර්ශනාව පැත්තට අපේ මානසිකාරය පවත්වා ගන්නට. අන්න ඒකට තියෙන ක්‍රමය තමයි අපි පැහැදිලි කළේ. අපි කළ යුතු වෙන්නේ මොකද්ද? අර ධාතු මනසිකාරය ආදී පැත්තට හිත තබා ඊට පස්සේ ධාතු ලක්ෂණයේ පැත්තෙන් අපිට පුළුවන් මේ හුදු රූපේ පවත්නා සතර මහා ධාතුක පැවැත්මක් නේද සතර මහා ධාතු ඇසුරු කරගත්ත වන්නගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටමක රූපයක පැවැත්මක් තුළ නේද ඒ රූප කලාප රාශියක් තුළ නේද අපිට මේ විදිහට කෙස්ය දත්ය කියලා අපිට හම්බෙලා තියෙන්නේ මේ කනබන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු මේ රූප එකක්වත් සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා ගන්නට පුළුවන් කමක් නැහැ නේද? මේ කොටස්වල තියෙන්නම සත්පුද්ගල ආත්ම භාවයක් විදිහට ගත නොහැක්කා වූ පුදු ස්වභාව ලක්ෂණයක් නේද කියලා අර රූපය අපිට රික්ත විදිහට හිස් හිස් දෙයක් විදිහට සත්පුද්ගල ආත්ම භාවයන්ගෙන් ශුන්‍ය වූ දෙයක් විදිහට අපිට ඊට පස්සේ මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ තමයි අපි භාවනාව ප්‍රගුණ කිරීමේදී විපස්සනා උපත්තට ඒක ක්‍රමානුකූලව පරිවර්තනය කරගන්න ආකාරය. ඊට පස්සේ අපිට ආධ්‍යාත්මික කය පිළිබඳවත් අපි අසුබේ බැලුවා, බාහිර කය පිළිබඳවත් අපි අසුබේ බැලුවා. ඒ විදිහටම අපි ධාතුවක් බලනවා ආධ්‍යාත්මික රූපේහි දැන් කෙස් දත් තියෙන ටික නම් අපිට ප්‍රකට වුණේ මෙතන මේ රූපය අසුර කරගෙන පදගතියක් තියෙනවා නම් ඒක බාහිර රූපේට සමානයි. වෙනසක් ඇත්තේ නැහැ. එතකොට මේක එකක් මගේ වෙලා මේක තව තව දෙයක් තව කෙනෙකුට වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තදගතියට එහෙම ස්වභාවයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ බාහිර රූපයක් ඇල්ලුවාම අතට අහුවෙන ස්පර්ශ වෙන ගතියක් තියෙනවා නම් එතනටත් මේක පොඩුයි නේද? එනතන මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒ තැන්වල තියෙන ඒ ස්ථාන ඇසුරු කරගත්තා වූද ඒ ධාතු පිළිබඳව ඒ ලක්ෂණ පිළිබඳව මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට සමස්තයක් විදිහට යාචනයේ අධ්‍යාත්මිකාංශ පටවි ධාතුව ආධ්‍යාත්මික පටවි ධාතුවත් යම් බාහිර රූපේහි තියෙන පටවි ධාතුවක් කියන මේ පටවි ධාතුව වේවේසං එක සමානයි. මම හෝ තව කෙනෙක් කියලා ගන්නට පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. කියලා අපිට මේ ධාතුව පිළිබඳව පවත්නා සිහිනුවන දක්වා මේක දිනු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ රූපයේ පිරිසිදු දැකීම දක්වා මේ කායानुපස්සනාවකට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේක මේ නිසා තමයි සතිපට්ඨාන භාවනාවක් කියලා කියන්නේ කායානුපස්සනාවක් කියලා කියන්නේ මේක අපිට ඊට පස්සේ සමුදේ වය දැකීම පිණිස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා හට ගැනීම සහ වැයවීම කියන මේ ධර්මයන් දැකීම පිණිස මේ කරුණු ටික අපිට පාවිච්චි කරන්නට පුළුවන් භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට අපිට හට ගැනීම සහ වැයවීම කියන දේ මේ දේවල් වල පේනකොට අපිට මේ ධර්මයන් අරඹයා යම් කිසි කෙලෙස් ආස්ව මට්ටම උපදින කම තිබුණා නම් පුද්ගලයේක්ගේ පුද්ගලයේගේ කොටස් ආදී ලෙස දේවල් තිබුණා නම් ඒබඳු වූ වැරදි මනසකාරයන්ට ඉඩ නොතබා අපිට පුළුවන් අවිද්‍යාව නිරෝධ කරලා සමුච්ඡේද කෙලෙස් ප්‍රහාණය දක්වා මේක අරගෙන යන්නට. පළවෙනියට කරේ රාග විරාගය ඇති කර ගැනීම රාගයෙන් මිදීම කියන දේ දෙවෙනි එක අපි කෙලෙස් ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන ආකාරයට මේ අසුබ භාවනාව ප්‍රායෝගිකව භාවිත කරන්නට පුරුදු වුණා අපිට භාවිත කරන්නට පටන් ගත්තා. මෙන්න මේ විදිහට අපි මේ භාවනාව ප්‍රායෝගිකව භාවිත කරන්නට පටන් අර ගන්නවා. මේක ප්‍රායෝගිකව භාවිත කරන්නට අපි පුරුදු පුහුණු කරනවා. මේ තමයි මේ ශාසනය අපි සිද්ධ කරන සුවිශේෂම දෙයක් භාවනාව තුළින් සමතේ තුළින් විපස්සනාව පැත්තට අපි මේ භාවනාව අරගෙන යන විදිහ. එතකොට මම මේක මේ පැහැදිලි කළේ අපි අර්පණා උපදෝගෙන අර්පණා සමාධිය ලබාගෙන ඒ ලබාගත් සමාධිය පිළිබඳව නැවත ආවර්ජනා කළ ඒක විදර්ශනා වශයෙන් දකිනවා කියන බව නෙමෙයි. මේ මතක් කළේ අපිට මේ භාවනාව ක්‍රමානුකූලව විපස්සනාව දක්වා අරගෙන යන්නට පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව. ඒක ප්‍රායෝගිකව ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් එයාගේ ගෘහ ජීවිතය තුළ රාගාදී චේතනාවන් ප්‍රමාණය ඉක්මවා යාගේ හිතට පීඩාකර ස්වභාවයකින් පවතිනවා නම් ඒක යටපත් කරලා මෙන්න මේ විදිහට පුළුවන්කම තියනවා. ඒක ඒ රාගය යටපත් කරන්න පළවෙනි එක ඊට පස්සේ විපස්සනාව පැත්තෙන් ධර්මාවබෝධය සිද්ධ වෙන පැත්තට යාගේ මානසිකාරය අරගන්නට. එනිසා භාවනාව ඔබ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීම මේ විදිහට සිද්ධ කළ යුතුයි කියන එක හැම දිනාටම සිහිපත් කරනවා. එතකොට ඊළඟ දවසේදී අපිට ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ දෙතිස් කුණප කොටහසයන්ගේ එක් එක් කොටහසය අරගෙන පින්තූර පින්තූර රාමු විදිහට අපිට කතා කරන්නට පුළුවන්. ඒ එක් එක් කොටහසයට අනුරූපීව අපි කොහොමද අසුබේ පිළිබඳව බලන්නේ වර්ණ හැඩසටහන් ආදී ලෙස කොටස හඳුනා ගැනීමක් විදිහට. ඒක අවසාන වශයෙන් තියාගත්තේ භාවනා කරන ක්‍රමවේදය පිළිබඳව කියලා දීලා ඊට පස්සේ ඒ කොටස පිළිබඳව හඳුන්වා දෙන්නට ඊට පස්සේ ඔබට අසුභ භාවනාව ප්‍රායෝගිකව කරනවා නම් ඔබට පුළුවන් ඊළඟ දවසේ ඒ ඉදිරිපත් කරන ඒ වීඩියෝ පටයත් එක්ක ඔබට පුළුවන් ඒ කොටස් ටික Tamanට අදාළ වෙන කොටස් ටික දිහා බලලා ඒ ටිකේ නිමිති හොඳින් ග්‍රහණය කරගෙන ඊට පස්සේ ඒක නතර කරලා ඔබට අවශ්‍ය විදිහට ඒ ටික දිනු කරන්නට පුළුවන්. නැවත ඒ දේ අප්‍රකට වූියොත් අත්යෙන් ඔබට වීඩියෝ පටේ නැවත අන්තර්ජාලය ඔස්සේ බලලා ඔබට පුළුවන් ඒ නිමිති ටික නැවත ග්‍රහණය කරගෙන හඳුනාගෙන ඒ අසුබ නිස්සිත ස්වභාවය බලන්නට. ඉතින් මේක ප්‍රායෝගිකව ඔබ පුරුදු කරන කෙනෙක් නම් ඔබට හැකියාව තියෙන කෙනෙක් නම් හොඳම දේ තමයි දානම් මృతදේහ අරගෙන ගිහිල්ලා මහසෝන් වල දැම්මා. ඒක දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි අද ඉල්ලීමක් කළොත් ඔබට යන්න පුළුවන්කම තියෙනවා. මේ රෝග තත්ත්වතාවය නම් අතහැරලා හෝ මේ මృతදේහ විච්ඡේදනය කරන තැන්වලට මලසිරු කපන තැන්වලට ඔබට ගිහිල්ලා ඒ තැන්වල තියෙන කොටස් පිළිබඳව හඳුනා ගැනීමකට ලක් කරන්නට පුළුවන් ඒ තැන්වලින් අවසර අරගෙන ඒක ප්‍රායෝගිකව ඉතාම හොඳ වටිනා අවස්ථාවක් වෙයි ඔබට මේ ජීවිතයේ ඇත්ත මේ කයෙහි ඇත්ත යථාර්ථය පිළිබඳව තේරුම් ගන්න. ඒ නිසා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක අනවශ්‍ය දෙයක් කියලා. නමුත් ඒක ඔබ තේරුම් ගන්න උත්සාහවත් වෙන කෙනෙක් නම් ඇත්තට මේක ඉතාම ප්‍රායෝගිකව වැදගත් වෙන දෙයක්. මේ දැනුම නැතුව කොච්චර අසුබේ බැලුවත් වැඩක් නැහැ. ඔයා මේ යන්නේ කොතෙන්ටද කියන එක පිළිබඳව තියෙන දැනුමත් එක්ක ඔබ ගිහිල්ලා ඒ දේ බලනවා නම් ඔබ ඒ බලන බැලීම, ඒ දැකීම, ඒ නිමිති ගැනීම ඉතාම වැදගත් වෙනවා ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න තැනට පත්වන්නට. එතකොට ඔබට අර දැන් අපිට මේකේ පින්තූර විතරනේ පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෝට එතන ගන්ධය පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ඒ වගේ ප්‍රායෝගිකව පේන දේවල් ඔබට අසුබ අසුබේ කියන දේ පෙන්වන්නත් පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් අර වගේ තැනකට ගියාම මේ සියල්ලම ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි ඒක ප්‍රායෝගිකයි කියලා ගොඩක් කියුවේ. ඒත් අපි ඉදිරියේදී ඒ කොටස් ටික පෙන්වීමෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා භාවනාව වැඩසටහන විකාශනය වෙන කාල සීමාවදී ඔබට ප්‍රායෝගිකව ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳවත් අවධානයක් යොමු කරලා ඒ ප්‍රශ්නවලට අපි සජීවී පිළිතුරු සැපයීමක් කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පළවෙනි භාවනාව සුබ භාවනාව මේ විදිහට ඔබට පැහැදිලි කරලීමෙන් අනතුරුව සිද්ධ වෙන දෙයක් හැටියට එහෙනම් අද දවසේදී අපි දේශනාව මෙතකින් අවසන් කරනවා කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වල වටිනා කුසලයක් සිදු කරගන්න තියෙන්නේ මේ සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිස්සයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම එන්නත් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිෂ්ඨේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම පෙරවන් සරණයි